විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩඉන්න වෙලාවේ මෙ තේවිජ්‍ය කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ කාරණාවක්. අපි සාකච්ඡා කරපු කාරණාවටම සමීප කාරණාවක් මෙ තේවිජ්‍ය වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ගිහි කෙනෙක් ගිහි සංයෝජන අත්හරින්නේ නැතුව සදාකාලික සුවයක් ලබල තියෙනවාද කියලා. නැතන් ගිහි සංයෝජන අත්හරින් නැතුව දුක නැති කරලා තියෙනවද කියලා හනවා. යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් වල ඉඳගෙනම දුක නැති කරලා තියෙනවාද. පිනතින ඒ බැඳීම් වල ඉන්නවා කියන තැනම දුක නැති කරන්න බෑනේ. බැඳීමක් තියෙනවා නම් යම් තැනක එතන අනිවාර්යෙන්ම දුකක් තියෙනවා. ඉතින් භාගිතුන් වහස සඳහන් කරනවා නෑ බ්‍රාහ්මණය. ඒ බන්ධන සහිතව දුක් නැතිකරපු කිසි කෙනෙක් කිසි කෙනෙක් නෑ. ඊළඟට බ්‍රාහ්මණය අහනවා ස්වාමීනී යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් අත්හරින්නේ නැතුව සුගති සංඛ්‍යාත දේවලෝකයේ ඉපදිලා තියෙනවාද කියලා. ගිහි බැඳීම් අත්හරින් නැතුව සුගතියේ ඉපදිලා තියෙනවාද. භාගිතුන් හස දේශනා කරනවා වච්ච එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි සීයක් නෙමෙයි දාහක් නෙමෙයි ඉතා විශාල ප්‍රමාණයක් ගිහි බැඳීම් සහිතව සුගතියේ ඉපදිලා තියෙනවා කියලා. ගිහි ජීවිත ගත කරලා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකවල උපදිනවා. නමුත් ගිහි බැඳීම් සහිතව නිවන් දැකපු කවුරුවත් කවුරුවත් නැහැ. ඊළඟට වච්චගොත්ත බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි අන්‍ය තීර්ථකෙක් අන්‍ය වූ පරිබ්‍රාජකෙක් අන්‍ය ශාසන ශාස්තෘුවරයෙක් කවුරුවත් දුක නැතිකරපු අය ඉන්නවාද කියලා. භාගිතුන් හන් සඳහන් කරනවා නෑවච්චේ. එහෙම කවුරුවත්ම නෑ අන්‍ය තීර්ථකයෝ අන්‍ය ශාස්තෘූරු කවුරුවත් මේ සසර තරණය කරල නෑ කියලා. නැවත වච්චගොත් අහනවා ස්වාමීනී අන්‍ය වූ පරිබ්‍රාජකයෝ කිසියම් කෙනෙක් සුගති සංඛ්‍යාත දේවලෝක ඉපදිලා තියෙනවාද කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වච්ච මම මෙතන ඉඳලා මහාකල්ප අනු එකක් ආපහු බලනවා. අන්‍ය පරිබ්‍රාජකයෙක් අන්‍ය ශාස්තෘුවරේ අන්‍ය ශාසනයක කෙනෙක් සුගතියට ගිහිල්ල තියෙනවද කියලා. කොච්චර කාලයක් බලනවා කීවද මහාකල්ප අනු එක. මහාකල්ප අනු එකක් භාගිතුන් වහන්සේ බලලා වච්චගොත්ත බ්‍රහ්මණයට කියනවා බ්‍රහ්මණය එකම එක පරිබ්‍රාජකයෙක් විතරක්. මේ මහාකල්ප අනු එකටම දිවියලෝක ගිහිල්ල තියෙනවා. සඳහන් කරනවා ඔහුත් කර්මවාදී ක්‍රියාවාදී තවසෙක් කියලා. අන්‍ය තීර්ථකයෙක් වුණාට මේ කර්මයයි ඵලයයි දෙක පිළියරන් තියෙනවා. යහපතක් කළොත් හොඳක් වෙනවා. නරකක් කළොත් නරකක් වෙනවා කියන එක පිළියරන් තියෙනවා. එතකොට මහාකල්ප අනු එකකට ආං ඒවාගේ එක බ්‍රාහ්මණයෙක් දිවියලෝක ගිහිල්ල තියෙන. නමුත් පින්නති එක බුද්ධාන්තරයකින් සම්මාධිට්ඨකයෝ කෝටි කීයක් දෙව්ලෝ යනවාද. භාගිතුන් වහසගේ එක දේශනාවක් අහලා මොන තරං නං ප්‍රමාණයක් සුගතිී යනවාද. ඒ එක සූත්‍ර දේශනා ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සූත්‍ර දේශනාව ආපුුවම් මෙච්චර ප්‍රමාණය ධම්ම චක්කත් සූත්‍ර දේශනාව ආපුුවම් මෙච්චර ප්‍රමාණය මේ මේ ආදි වශයෙන් කරුණු දක්වලා තියෙන. එහෙමනම් මේ සම්මාධිට්ටික ජීවිතයේ කොයි තරං වටිනවද මොනතරං ශ්‍රේෂ්ඨද කියන කාරණාව කියාපාන තවත් එක සාධකයක් මේ තේවිජ්‍ය වච්චගොත සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට පින්නතුනේ මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ සංසාරයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ලැබිච්ච එක අපි මුලින් මතක් කළා පෙර පින් කරපු නිසාමයි කියලා. පින් කරලා විතරක් මදි. පින් කරලා ප්‍රාර්ථනා කරන්නත් ඕන මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නෙම්වා කියලා.